තාක්ෂණික වටිනාකම් ඇති දේ ලියු වූ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ පෙරවදන වැඩසටහන් අද අප හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන කෘතිය කෙටි කතා සංග්‍රහයක්. මේ කෙටි කතා සංග්‍රහය පළ කරලා තියෙන්නේ තනුජා එන් අයගම කියන ලේඛිකාව. ඇය සිවුවර රාජ්‍ය සම්මාන ලබපු ලේඛිකාවක්. විශේෂයෙන් ඇය ප්‍රකට වෙලා තියෙන්නේ දරුවන් සඳහා ග්‍රන්ථ රචනා කරපු කෘතහස්ත ලේඛිකාවක් හැටියට. ඒ නිසා අපිට වැදගත් මෙතෙක් ළමයින් වෙනුවෙන් ලියාපු ලේඛනක් පළමුවෙනි බලට කෙටි කතා සංග්‍රහයක් පළ කරලා තියෙනවා. නිසා ඇය හම්බ වෙලා කතා කරොත් හොඳයි කියලා මම කල්පනා කරා. සමුජත අපි එන්න කියලා පෙරවන්දනට සහභාගී වෙන්න. දුන්නා ඇවිල්ලා ඉන්නවා. අනුගා ඉස්සෙල්ලම කියන්න. ඔබ පොත් ගැන කතා කරන ඉස්සෙල්ලා කොහොමද ඔබ මේ ලේඛන කලාවට යොමු නැත්නම් නැඹුරුනේ? කුංචි කාලේ ඉස්කෝලේ කාලේ සමහර විට දෙමව්පියන්ගේ ආభాෂය වෙන්න පුළුවන්, ගුරුවරයන්ගේ ආభాෂය වෙන්න පුළුවන්. කොහොමද ඉස්සෙල්ලම මේ ආශා බීජය දේශාව මේ ආශා බීජය මුලින්ම රෝපණය වුණේ ඔබේ හිතේ. ඒ ගැන කතා කරලා අපි පටන් ගමු සාකච්ඡාව. පළමුවෙන්ම අපේ පවුල් පරිසරය විවහල් වුණා. මොකද මගේ තාත්තා කවියෙක්. තාත්තා නිරන්තරයෙන් ගේ යවදින්නේ කවියක් කියමින් ඒක මුංචි කාලේ ඉඳන්ම අපිට තාත්තා ඒ කවි රසය අපේ සිතට ඇතුල් කරලා තිබුණා. ඒ වගේම තාත්තා දුර පළාත් වලට එන රැකියාව ගිහිල්ලා එතන ඉන්නකොට මෙතට එන්නේ නැහැ. කවියෙන් තමයි ලියුම් යවන්නේ. අපි මේ ලියුම් ඒ කවි ගායනා කරන හරි කැමැත්තෙන් බලාගෙන ඉන්නවා මේ තාත්තට ලියුමක් වෙනකම් මොකද මේ කවිය කියන්නේ. දැන් තාත්තගේ කවි ලියුම ආවම හඳ නගා ගයනවා. හඳ නගා ගයනවා. දැන් මට හොඳට මතකයි තමයි කම්පාසි බුදුවේ ආදර මිනි කැටය අනුජා ආදරේ මට නොව මව හටය ඒ වගේ ඒක දැනටත් අපි ඉතින් මේවට සම්බුත් වෙනවා මේ තාත්ත රැගෙන් ආදරේ ඔයාට අප රැගෙන් ආදරේ මට කියලා. ඒ සුන්දරත්වයත් එක්ක අපි පාසලට ගියාම පාසලේ අපිට යන හදන පරිසරයත් සුන්දර පරිසරයක්. මොකද මේ කවිය, ගීතය, චිත්‍රය මේ හැම දෙයකම පුරුදු කරන තුම පරිසරය තමයි පාසලේදී සම්බන්ධ. මොකද මේ විදුහල්පතිතුමා, සිංහල ගුරුතුමා මේ හැම කෙනාගෙන්ම අපිට උදව් ලැබෙනවා අපේ මේ කලාව දියුණු කරන්න. මට මතකයි මගේ පළවෙනි කවි පන්තියේ කරවුනේ 6 වසරේදී එතකොට මම මේක පත්තරේ කොටස අරගෙන ඉස්කෝලට ගිහිල්ලා විදුහල්පතිතුමා තමයි මුලින්ම කියන්නේ අපිට ඉස්තර සම්බන්ධකමක් තිබුණා විදුහල්පතිතුමා ගාවට යන්න ඉතින් ඉස්තරටම ආදරේ ආදරණීය ගුරුතුමෙක්. ඉතින් තුමත් මම හිතන්නේ රසිකයෙක්. ඒ වගේම අපිට දැන් පහු වෙනකොට දැන් මම මේ කල්පෙල ගිහිල්ලා දුන්නාට පස්සේ ගිහිල්ලා මේක ප්‍රධාන රැස්වීමේදී මේ ගැන කිව්වා. එතකොට මට ඒක කියන්නේ ඒ කාලේ 6 පන්තියේදී මේ ලොකු ආඩම්බරය. මේ ඇගීම මම හිතනවා ගොඩාක් ඉස්සරහට තල්ලු කළා. මොකද ඊට පස්සේ මම හැම සතියකටම සැරයක් විදුල් ගොතුමා කාර්යාලෙ ඉදිරියට ඉන්නවා මේ කාවියක් අරගෙන අරක මේ අස්සම් කරගන්න පත්තරයකට යවන්න. ඒක අනුමත කරන්න ඕනේ මේක මේ ළමයාගේ නිර්මාණයක් කියලා. ඒක නැත්නම් බොරුවට තරිනවනේ. ඔව්. ඉතින් මම ඔව් මම ඉතින් ඒකට එහෙම කැමති වුණා වගේම ඊට පස්සේ මතකයි කාර්යාල කාර්යයකට කියලා තිබුණා. මෙයා මෙතන ඉන්නවා නම් එයා මාගාවට එවන්න. තියාගන්න එපා, කාරණා වහන්න එපා. මෙයා ඉන්නේ මේ කාරණාවටයි. මෙයාව එවන්න. ඉතින් ඒ ඇගෙවීම ඇත්තෙන්ම අපිව ඉස්සරහට තල්ලු කිරීමට සමත් වුණා. ඒ වගේම අපිට 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම්ම හිටියේ එකම ගුරුතුමිය සිංහල වලට. ඒකත් අපිට ලොකු දෙයක් වුණා. මොකද මේ අපිව හොඳට හදාරපු දුක්ඛය. එතකොට දැන් කවියක එහෙම නැත්නම් කතාවක නිකන් පාඩම කියවීමක් නෙමෙයි කළේ ඒව අපිට රස විඳින්න පාඩම් කරගෙන ඉන්න ඕනේ. ඒ කවිය රසය කියන්න ඕනේ. ඒවට අහන කවියේ පාඩමට අදාළ නොවන කොටස් පවා වෙනම අපිට සම්බන්ධ කරලා දෙන සාහිත්‍ය සම්මන්ත්‍රණය. දැන් ඒ පසුබිමින් තමයි ඔබ තුල සංගිවිලා තිබිච්ච ඒ කුසලතාව, නිර්මාණ කුසලතාව පිළිදුනේ නේ. ඉතින් මනන් පාසලේදී හොඳ ගුරු හම්බුවේ. ඒ වගේම තමන්ගේ දෙමාපියන් රසිකයන්ගේම කොච්චර උදව් බලපානවද කියන එකනේ සනාථ වෙන්නේ ඔබේ විස්තරයක් නේද? එතකොට තමයි දැන් මේ ඔය මුලින් ළමයින් සඳහා එළියලා තියෙන්නේ කොහොමනේ ආශියක් කියලා තියෙනවා ළමයින් සඳහා ලියන්න කොහොමද ඔබගේ හිත නැඹුරු මේ මම ළමෙක් විදිහට තමයි පළවෙනිම එතකොට නිර්මාණ දෙපත්තල පත්තරයක පළ වුණේ ඒ වගේ මම විවිධ අවස්ථාවලදී ලියපු මගේ ගාව තිබිච්ච එකතුවක් තිබුණා මම වරින් වර ලියපුවා එකතු කරලා එකතු කරලා තිබෙන කාලෙක පත්තරේ දැන්වීමක් දකිනවා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් අපිටපත් කැඳවනවා කියලා. ඊපස්සේ මම මේ සියල්ලගෙන්ම මට හොඳයි කියන ටික තෝරගෙන ඒවා සකස් කරලා එල්ල අපිටපත් හරිගස්සලා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයට යවිලා 1.97. ළමා කවි පළවෙනිම මගේ පොත කූටි කවිතරු කියලා ළමා කවි පොත. ඉතින් ඒක මේකෙන් නිර්දේශ වුණාම මට ලොකු සතුටක් දැනුනේ මොකද මම බලාපොරොත්තු වෙච්ච දේ කිනේ ලොකු ජයග්‍රහණයක් වගේ මට අපිට මත අනුමත වුණා. දැන් එකක් කියලා මේ මගේ මොකද ඒකෙන් අනුමත වුණා කියන්නේ ඒකෙන් මේ මුදල් දීලා අපිට ඒක මුද්‍රණය කිරීමට අවස්ථාවක් ලැබුණා කියන්නේ මට ඊළඟට තව පොතක් කිරීමට පෙළඹීමක් ඇති වුණා. දැන් මේක මට හොඳ මාධ්‍යයක්. මම මේක ඉපස් මම හිතන්නේ දිගටම මේ කාරණාවට මුලින්ම තුල් වෙන්නේ මේ මේ සිද්ධියත් තුලින්. මේ ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයට මේක ඉදිරිපත් කිරීම සහ එහෙන් ලැබිච්ච අනුග්‍රහය පොත මුද්‍රණය කරලා දක්ිනවා. සහ ඒක මම එලි දක්වන්නේ අර මම කලින් කියපු ඉස්කෝලේමයි. එතනදී ඒ ගුරු මම ඉගෙනගත්තු ගුරුතුමෝරියන් ගුරුතුමන්ලගේ ලැබිච්ච ආශිර්වාදය මට දෙවනි පොතක් ප්‍රකාශපත් කරන්න අවස්ථාව ඔය කියන්නේ දැන් ළමා පොත් ගැන කතා කරනකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් සාකච්ඡාවට ලක් වෙනවා ළමයින්ට ලියනකොට. දැන් සමහර වැඩිහිටි ලේඛකයෝ ළමයින්ට කියන්නේ ළමයිනුත් ළමයින් කියන ලියනවා. වැඩිහිටි අය ළමා ග්‍රන්ථ රචනා කරනවා. දැන් වැඩිහිටියෙක් හැටියට ළමයින්ට ලියනකොට ළමයින්ගේ තත්වයට අත් වෙලා. එහෙම නැත්නම් ළමෙක් වෙලා ලිවීමයි ළමයි ගැන වැඩිහිටි ලිවීමයි. මේ දෙක අතරේ ඔබ දකින වෙනස මොකක්ද? ඔව් එතනදී ළමා කතන්දර ලිවීමට පෙළඹෙන කාලේ ඒක නිර්මාණයක් විදියට පමණයි එළිලා තියෙනවා. නමුත් පස්සේදී මට මේක විෂයක් ළමා සාහිත්‍ය කියන එක අධ්‍යයනය කළ යුතු සහ අපි ඒ ගැන හොඳ අවබෝධයෙන් කරගන්න විෂයක් කියන එක තේරුම් ගියාම මේක නිරන්තරයෙන්ම අධ්‍යයනය වෙන්න ඕනේ මොකද ළමයා කියන කෙනා උඩා හිටියේ එයාට එයා කවුද එයාගේ ඒ ඒ අවදීන් මොනවාද ඒ ඒ අවදීන් වල ඒගොල්ලන්ගේ හැසිරීම මොනවාද? ඒ ඒ අවදීන් වල ඒගොල්ලෝ කැමති මොනවටද? ඒ ඒ අවදීන් ඒගොල්ලෝ අකමැති මොනවද? ඒගොල්ලන් සතුට වෙන කාරණා මොනවද? අසතුට වෙන කා ඒගොල්ලන් හැඟීම් දැනීම් මේ හැම දෙයක්ම අවබෝධ කර ගැනීමට ළමා මනෝවිද්‍යාව හෝ එසේ නැත්නම් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අපි ලොකු අවබෝධයක් ගන්න ඕනේ. මෙතනදී අපිට වෙන වෙනම ගැන අදාරන්න වෙනවා සහ විය යුතුමයි. එහිදී අපිට දැනගන්න පුළුවන් වෙනවා අපි ළමයා පොත් දීවීමේදී වැඩිහිටියෙක් විදියට අපි මොකද්ද කළ යුතු කාරණා කියලා. ඒ කියන්නේ අපි ළමා පොතක් ලියන්න පෙර අපි තීරණය කර යුතුයි මම ලියන්නේ කුමන වයසක දරුවෙකුටද? ඒ වයසේ දරුවා කැමති මොනවටද? ඒ දරුවගේ අවශ්‍ය කාරණා සියල්ල අපි අවබෝධයෙන් සිටිය යුතුයි. ඒවත් අඩංගු කරගෙන තමයි අපි නිර්මාණයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඔව් දැන් ඔබගේ ළමා පොත් හතරකට රාජ්‍ය සම්මාන ලැබිලා තියෙනවා නේද? දැන් එසේ වීමනොත් සනාථ වෙන කාරණයක් තමයි ඔබ ඒ ළමයින් ගැන ලියලා තියෙන්නේ ඒ ළමා සිත ළමා සිතීදී ළමින්ගේ අරුතුම් පැවතුම් මේවා ගැන අවබෝධයකින් බවයි සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ තක්ෂේරුවටපත් වෙන්නේ නැහනේ. ඇදුමුටලක් වෙන්නේ නැහනේ. මම මේ ප්‍රශ්නේ අහුවේ සමහරුන්ගේ අදහසක් තියෙනවා ළමා පොත් ලියන්න ලේසියි කියලා. බොහොම මේ මේ ලේසිම වැඩේ ළමා පොත් කියන එකයි කියලා. ඒ බව මේ ඔප්පු වෙන සමහර ළමා පොතුත් තියෙනවා. ඒ මට කියවන්න ලැබිලා මේ තියෙන සමහර පොත් බැලුවහම ඇත්ත වශයෙන්ම ළමයි ගැන අවබෝධයෙන් ගියපොත් නෙමෙයි. අර ලේසි කියන මතේ දරන අයගෙන් ලියවිච්ච ඒවා. මොකද ඒ ගැන ඔබ හිතන්නේ? ළමා පොත් කියන එක ලේසිවොත් පහසුවොත් කාරණයක් නෙමෙයි. එය සීරුවෙන් කරන්න ඕන කාරණයක්. මොකද මේක ලියන්නේ අපි ළමයින්ට. ළමයින් කියන කෙනා වැඩිහිටියෙක් කියවත් එහෙම නැත්නම් ළමයින්ට අපි මොනවා හරි සරල දෙයක් දීමවත් නෙමෙයි ජීවිතේ අපි ළමයින්ට ඒ කතන්දර ලියන්නේ. එතකොට ළමයාගේ මනස වඩන්න, හදවතට සංවේදීතාවය ඇති කරන්න, බුද්ධිය වර්ධනය කරන්න මේ කාරණා සියල්ලම ළමයාට දෙන්න. මනස නැනස ඒ දෙකම වඩවන්න උප්පාදන්. ඉතින් එතකොට මේ කාරණාව හිතේ නැත්නම් අපිට මොකක් හෝ කතන්දරයක් ලියලා පිටු අටකට හෝ පිටු 16කට වෙන් කරලා පාට දාලා ලොකු අකුරු දාලා පොත මුද්‍රණය කරලා විකුණන්න පුළුවන් පාඩු මිලකට. නමුත් විය යුත්තේ නොමේ අපි මේ ළමා පොත් ලිය සිරුම් දනාම් දැනගත යුතු කාරණාව තමයි අපි දරුවන් වෙනුවෙන් ලියන දේ යහපත් අර්ථවත් දෙයක් විය යුතුයි කියන එක. ඕන. දැන් අපි ඔබේ මේ අභිනව කෘතිය ගාන්ධර්වය අශ්වයා සහ මහල්ලා කියන සිටිගතා සංග්‍රහය ගැන කතා කරමු. මම අර කාරණාව ඔබගෙන් ඇහුවේ ළමින් කියපු ලේඛිකාවක් නිසා. දැන් ළමා පොත් ලියපු ලේඛිකාවක් හිටියට ඔබ ඉඳලා කෙටිකතා හරියට වෙලා තියෙනවා. දැන් මේ කෙටිකතාව කියන විමාන අංගයට ඔබ ප්‍රවිෂ්ඨුනේ මොන විදිහේ ආවේශයකින්ද? පාසලේදී පොඩි පොඩි කෙටි කතා ලියන්න දීලා අවස්ථාව ලැබිලා තිනවා. මම පාසලෙන් අයින් වුණාට පස්සේ යෝන් ජනතා තරුණී ඒ වගේ පත්තර වලට මම කෙටි කතා කියලා මම ලියන නිර්මාණ යවලා තිබුණා පළ වුණා. නමුත් මට හිතුණා මොකක් හෝ අඩුවක් අපිට තියෙනවා මේ ගැන එහෙම කියලා මේ මෙයත් අධ්‍යයනය කරන්න ඕනේ. මොකද අනිත් කතන්දර බලද්දී අපේ දේවල් අපි අඳුම ගන්නවා. ඒ කාලෙදී තමයි මට අවස්ථාව හම්බෙන්නේ විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න, වැඩමුළු වලට සහභාගී වෙන්න. ඒ වෙලාවේදී මම මගේ මේ කෙටි කතාවේ යම් යම් ಗುಣ දොස් මමම හඳුනා ගන්න. මේ කාලෙදී මට මගේ හිතවත්යට මම ලියන කෙටි කතා පෙන්නනවා. ඔවුන්ගේ මට හම්බෙන මෙන්න මේවා නිවැරදි මේවා මෙහෙම විය යුතුයි මෙහෙම විය යුතුයි කියලා. මේ සියලුමත් එක්ක මම ලියන අභ්‍යාසයක් විදිහට තමයි කරන්නේ නතර කරන්නේ නැහැ. පොත්පත් වල දානවා පළ වෙන්නේ නැහැ. ඒ කියලා මම අතාරින්නෙත් නැහැ. ඒ අතරදී තවත් මට කාලයත් මේ ඉදිරිපත් කිරීම වලදී යම් අවස්ථාවකදී එක දිගට මේ කෙටි කතා වලට මොන හරි ජයග්‍රහණයක් ලැබෙනවා ඒ කියන මට හිතෙනවා මම මේ යන එක තව තව දියුණු කරගත යුතුයි තව අධ්‍යයනය කර යුතුයි කියලා. මේ ඒ අධ්‍යයනයෙන් තමයි මම හිතන්නේ මම මේ වැඩිපුර කිසි කතා කියවීම ඒවෙන් තමයි මේවා පෝෂණය වුනේ කියන්නේ. දැන් ඔබ ළමා පොත් ගැන කතා කරනකොට ඔබගේ ප්‍රකාශ වෙච්ච වැඩක් තියෙනවා. හැදෑරීමක් අවශ්‍යයි කියන එක. ළමා පොත් ලියනකොට ළමයින් ගැන ළමා පොත් ගැන හැදෑරීමක් අවශ්‍යයි. ගැටි කතාව ගැන කතා කරනකොට හැදෑරීම වැදගත් කියලා හිතන්නේ. ඒක මම හිතන්නේ ඔබේ ඒ දිනුවට විශාල මේ හේතුවක් වෙනවා. මේ ගාන්ධර්වයන් අශ්වයන් සහ මහල්ලා කියන ගැටි කතා සංග්‍රහයේ ඔබට මේ සීලුම් කෙටි කතා ආරම්භ කතා කරන තරම් කාලයක් නැහැ. මම කැමතියි ඔබගේ මේ කෙටි කතාවල ස්වභාවයේ ස්වરૂපය රීතිය මොකද්ද කියන එක ගැන අපි අසන්නන්ට වටහා ගන්න යම් කිසි අවස්ථාවක් ලබා දෙන්න. දැන් මේකේ තියෙනවා කෙටි කතා 10ක් එකතු කරලා තියෙන්නේ. පළවෙනි කෙටි කතාව නම් කරලා තියෙන්නේ ත්‍රිශනා සහ ත්‍රිශනා කියලා. අපි ඒ කෙටි කතාව ගැන හොඳ කතා කරමු. මොකද්ද ඔබ ඒකේ කේන්ද්‍රීය ජීවන පුවත? එතකොට මොන වගේ චරිතයක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ඒ චරිත විකාශනයේ කොහොමද ඔබ කියන්න හදන්නේ? මොකද්ද මගින්? අන්න ඒ වෙන යමක් පැවසුවොත් හොඳයි. මේ කතාව මම අත්දැකීමක් ආශ්‍රයෙන් ජීවිත කෙටි කතාවක්. මේකෙදි මට අත්දැකීම ලැබෙන්නේ මගේ නැගණියක් එවුත් කියනවා අක්කේ ඊයේ කුණු ලොරියේ කුණු ලොරිය තිබිච්ච ගෝණියක දඟලනවා දැකලා ඒ කුණු ලොරිය ළඟ හිටපු සර් කෙනෙක් ඒක පොඩ්ඩක් අරගෙන දඟලනවා ඒ කියලා ඒ ගෝණිය අරගෙන බිමට බැලුවාම ඒක ඇතුලේ ඇත්තටම මරණාසන්න බල්ලෙක් ඉඳලා තියෙන බලු පැටි. එතකොට ඒ බල්ලව කවුරු හරි යා මරණාසන්න නිසා ඒක කුණු ගොඩක් විදියට තමයි කුණු දෙතරේට දීලා තියෙන්නේ. ඒක අහපු වෙලාවේ මම දන්නේ මගේ හිතට හරියට දැනුණ කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ. එහෙම කරන්න පුළුවන්ද දැන් ළමයි දරුවොත් ඒ වගේ දේවල් පවට පත් වෙනවා නමුත් ඒක මට කම්පනයක් ඇති වෙන්න ඇති. එතකොට මට කුණු ටැක්ටරේ කියන එක මෙතන කුණු ටැක්ටරේට කියන්නේ මොනවද? ඔක්කොම කුණු ද්‍රව්‍ය, අබලි ද්‍රව්‍ය. ඒ අතරේ ඒ කුණු ට්‍රැක්ටරේ ගෙනියන මට නිතර දකින්න ලැබෙන يعني කුණු ට්‍රැක්ටරේ අපි දකිනවා ඒ යන මිනිස්සයා ගැන අපිට තියෙන මේ මිනිස්සයා කපූල් දෙකට බූස් දාලා හිටියට හැමතිස්සෙම මේවා ඇස්තරට දකිනවා. ඒකට එයා දකින්න හැමතිස්සෙම කුණු කුණු කුණු ඒ කුණු එක දැන් අපිට ඒ කුණු මේ අපිට දෙන්නේ. ඒ අදහස තිබුණා. ඊට අමතරව සමාජයේ අපිම දාගෙන තියෙන හොඳ මිනිස්සු කරන්නේ හොඳ වැඩ, දුප්පත් මිනිස්සු හොඳ වැඩ කරනවා, පොහොසත් මිනිස්සු නරක වැඩ කරනවා, සල්ලි තියෙන මිනිස්සු නරක වැඩ කරනවා කියන එක එහෙම නෙමෙයි. මිනිස්යන් ඕන කෙනෙකුට සංවේදී හදවත් තියෙනවා. ඒ මිනිස් සිට තුල ඇති වෙන දෙයක් ඒක. එතකොට මේ මේ වැදී අතරමඟදී හම්බ වුණු චරිත ඒ චරිතවලට හම්බ වෙනවා ඒ කගා අල්ලස අල්ලසක් දීලා එහෙම මේ කුණු ටික කුණු ටික පටවල යවන සමහර විට ගෙනියන්නේ පොලිතින් විතරයි නම් මේ ලෝරිය ගෙනියන්නේ අරයට කීයක් හරි වැඩියෙන් දුන්නා මේක දාලා යවන්න පුළුවන් එහෙම ඒවා තියෙනවා ඒ අතරේ කුමුණු වල තිබිලා මොන හරි ඕකේ මොන එක්සයිස් එකක් එහෙම තිබුණොත් මල්ලියේ මට දෙන්න එහෙම කියලා ඉල්ල ගන්න කට්ටිය ඉන්නවා. ඕකේ මොන පොහොරක් තියෙනවා නම් මට එහෙම දෙන්න කට්ටිය ඉන්නවා. ඒ දෙපැත්ත මෙන්න මේ සියල්ලම එක ඒව මම කතාවට එකතු කළා. ඔව් දැන් ඔබ ඉතාලම අපූර්වවට පැහැදිලි කළා ඒ කෙනෙකුගේ නිර්මාණ ක්‍රියාවලිය කොහොමද මනසේ ක්‍රියාත්මක වෙන්නේ කියලා නේද? ඒක වැදගත්. ඒක සමාජයේ අංකුර ලේඛක ලේඛිකාවන්ට ප්‍රයෝජනවත් වෙයි. මේ පැහැදිලි කරපු ආකාරය. දැන් එතකොට ඒ අත්දැකීම මෝරලා සම්පූර්ණ කෘතියක් බවට පත් වෙනවා. කලා කෘතියක් බවට පත් වෙනවා. නැත්නම් සාහිත්‍ය කෘතියක් බවට පත් වෙනවා. දැන් ඔබ ප්‍රකාශ කරන්නේ මේ අත්දැකීම භාෂාවෙන්. මේ නැත්නම් ප්‍රකාශන මාධ්‍යයක් නැහැනේ. දැන් සිටි කතාවේදී ඒ භාෂා භාවිතය ගැන ඔබ කොහොමද කල්පනා කරන්නේ? මම එතනදී කල්පනා කරන්නේ ඒ දැන් මේ ත්‍රිසනහසා ත්‍රිසනා කියන කතාව ගත්තාම මම හිතුවේ ඒක දැන් ඒ කතන භාෂාව මම භාවිතා කළා. ඒ වගේම එතනට එතකොට ඒකේ ආකෘතියත් ඒ කුණු ට්‍රැක්ටරය එතකොට ඒකට සම්බන්ධ වෙන්නේ මේ මෙච්ච බල්ලෙක් එතකොට ඒවත් හදවතට දැනෙන්න අපි ඒක නිර්මාණාත්මක බස භාවිතා කළ යුතු උනත් යම් අවස්ථාවකදී අපිට ඒ ඒගොල්ලන්ගේ ඒ චරිතවලට උචිත භාෂාවන් හසුරවන්න සිද්ධ වෙනවා. ඒක තමයි මම පාවිච්චි කළේ. ඔව්. දැන් ඔබ දන්නවා ඇති ඇන්ටන් ෂිවෝක්ලිමින් කෙටි කතා කරුවාගෙන කතා කිව්වලා ඇති. ඔහු තමයි කලින් ලෝක සාහිත්‍යයේ කෙටි කතාව මුල මැද අග රීතියෙන් තමයි ප්‍රකට වෙලා තුනේ ඇන්ටන් ජෝෆ් කුසියන් කෙටි කතා කරුවා තමයි සම්පූර්ණ විද්‍යාටි කුරු කරලා ඒ රීතිය වෙනස් කරේ අපි ඒක ජීවිතය හා සමාන දෙයක් හැටියට කෙටි කතාව. ඔහු වරක් කිව්වා කෙටි කතාවක කොහෙන් හරි තැනකින් වචනයක් ගැලෙවොත් එහෙම එතනින් ලේ ගලනවා කියලා. ඒක බොහොම ප්‍රබල කීමක්. සාමාන්‍ය මිනිහ. වචනේ ගැලුවට මිනිහ. අර්ධාසින් නෙවෙයි නෑනේ. ඔත් ඒක කාව්‍යෝක්තියක් වගේ එකක්. ඒ තරම් පරිස්සමෙන් වචන තෝරගන්න ඕනේ කෙටි කතාවකදී. විශේෂයෙන් නව කතාවට වැඩි නව කතාව එහෙම තමයි. නමුත් එතනට ඒ වචනේ ඕන. ශරීරයේ දැන් අපේ සියලු අංග ඒ දේ ක්‍රියාත්මක වෙන අංග ඒ තැන් වලට එකතු වෙනානේ තියෙන්නේ. ගැලවුවොත් එහෙම සාම නිෂ්ක්‍රිය වෙනවනේ. එතකොට ඔහු ඒ පැවසුවේ වචනයක් තෝරා ගැනීම කොච්චර පරිස්සමෙන් පිටිකතාව කරන්න ඕනද කියන එක ගැන. ඒ ගැන මොකද ඔබ හිතන්නේ? ඒ එසේම තමයි මට දැන් මේ අවස්ථාවේ මතක් වෙන්නේ ඔබතුමාට මතකද දන්නේ නැහැ මේ 1999 වගේ කාලේ ඔබතුමාම ඇවිල්ලා ඔය මම සම්බන්ධ වෙච්ච වැඩමුළුවකදී මේ ගැන පැහැදිලි කළා මම හිතන්නේ කෙටි කතාව ගුණ රුව කතා පිටින් ඔබතුමාට තිබුණේ ඒදී ඇන්ටන් ටේකෝෆ් සහ ඇන්ඩ්‍රෝ චෙකොෆ්ගේ කෙටි කතා ගැන ඔබ කතා කළා. ඒ වගේම ඊට මොහොතසාන්ගේ කෙටි කතා ගැන කතා කළා. ඒ අවස්ථාවත් මට දැන් මතක් වෙන්නේ ඔබතුමා ওই ආකාරයටම කරු පැහැදිලි කිරීම. මෙතනදිත් මම කරන්නේ කෙටි කතාව ලියලා කීපවරක් සංස්කරණය කරනවා. මොකද මට ඒක මේ බැලුවාම මමම ලියපු කෙටි කතාව මාස ගණනාවකින් ආපහු බලද්දී මම මුලින් ලියපු කෙටි කතාව නෙමෙයි අන්තිමට තියෙන්නේ. මොකද මුලින් ලියපු එකේ තියෙන වචන ගානයි අන්තිම තියෙන එකේ තියෙන වචන ගානයි වචන ගානිනුත් වෙනස්. නමුත් ලොකු සංස්කරණයක් වීලා තියෙනවා කියලා තේරෙන බලුවාම මටම තේරෙනවා මේ ඇයි මේකේ මේ මේ සුදුසු අනවශ්‍ය කොටස් ඉවත් කිරීම විතරම සිදු වෙන නිසා. ඒක මම හිතන්නේ මගේ අර අභ්‍යාසෙත් එක්ක සිද්ධ වෙන දෙයක්. මොකද කියවීම සහ මේ පොත මගේ නිර්මාණය වුණත් මම නැවත නැවත කියවමින් අනවශ්‍ය කොටස් කපනවා ඉවි යුතු කොටස් තියාගෙන යන කාරණාව මම ප්‍රගුණ කරගෙන මම හිතන්නේ ඔබතුමාලාගෙන් තමයි ඒවා අපි ගත්තේ. ඔව් ඒ මතකයේ යන මම සතුටු වෙනවා ඔබ ඉරින්නේ. අනිත් කාරණේ තනුජා දැන් කෙටි කතාවක භාෂාව. එතකොට දැන් මේ අත්දැකීම් ප්‍රකාශ කරන එහෙම නැත්නම් විකාශනය කරලා නිර්මාණය බවට හරවන රීතියක් කියලා හෙගොත් තියෙනවානේ. පිළිගතාවක රීතියක් දැන් මේ සමහර අය ඉන්නවා බටහිර රීතීන් ණයට අරගෙන තමන්ගේ අත්දැකීම් මේකට ඔබලා නිර්මාණ කරන අය. දැන් පිටින් රීතියක් එහෙම ණයට අරගෙන නිර්මාණයක් කරන්න පුළුවන්. මොකද හිතන්නේ කියන්නේ. ඒකෙදි සමහර වෙලාවට දැන් අපිට කියවන්න ලැබෙන කෙටි කතාවලදී දකිනා අපිට මේ ඒ කතාව කියවම මේ කතාව මම කලින් කියවලා තිබිච්ච එහෙම ඇඟීමක් දැනෙනවා. එතකොට මට හිතෙන්නේ ඔබතුමා කිව්වා අර මේ නිර්මාණය කොයින් හෝ ගත් එකක් කියන එක. ඒක මම කියන්නේ දැන් පිටින් බාහිර පොත් කියවිය යුතුමයි. ඒ කියවලා ලබන දෙයින් අපි ඊට එහා දෙයක් පේපර් කල්පණයෙන් අපි එළියට දෙන දේ ඊට වඩා වෙනස් ජීවිතයි. ඒකට අපි ඒ ඒව කියවලා ලබන රීතිය අපේ රීතියට අපිට අපි වෙනමම රීතියක් අපේ මේකත් එක හදාගත යුතුයි කියන එක තමයි මගේ හැඟීම. ඔය කියන්නේ ඔබේ අත්දැකීම ඉල්ලන රීතිය තියෙන්න පුළුවන් නේ. ඔව්. දැන් ඔබේ අත්දැකීම විකාශනය කරනකොට ඒක තමන්ගේ ස්වతంත්‍ර අත්දැකීමයි ඉබේම ඒකට අදාළ රීතිය ඒකෙන් මෙහෙවෙන්න ඕනයි කියලා කිව්වොත් ඒක මොකද ඔබ හිතන්නේ? ඔව් දැන් මගේ නිර්මාණය මගේ එතකොට දැන් මම මගේ නිර්මාණයට මගේ මම මගේ වස්තු බීජයක් තියෙනවා හෝ මම මොකක් හරි වෙන විශේෂ හේතුවක් නිසා කතන්දරයක් ලියන්න අපිට සමහර අවස්ථාවලදී ලැබෙනවනේ මෙන්න මේ කාරණාව ප්‍රගුණ වෙන්න කෙටි කතාවක් කියලා දෙන්න. මේකෙන් කියවෙන්න ඕනේ සබාදාම ආරක්ෂා කර ගැනීම සඳහා. ඒක මේ නිර්මාණයක් නෙවෙයි. නමුත් ඒ ඒක අපි තුමක් කර දරුවන්ගේ සම්මුඛකට මේ පත්තරයකට දාන්න හරි ඒ කාලවකවානුවට අදාළව හරි වුණොත් අපි ඒකට සුදුසු රීතියක් අපි ඒ වෙලාවට තෝරගන්න. ඒකට දැන් මේක දැන් මගේ මම මේක ස්වතන්ත්‍ර නිර්මාණය කියලා මම දන්න මගේ සියලුම ආසුත් මේකට පාවිච්චි කරන්නේ නැහැ. අපි එදිනෙදි පාවිච්චි කරන්නේ මේකෙන් අපි විෂද කරන්න ඕනේ මෙන්න මේ කියන අදහස. ඒ නිසා අපි එතනට සුදුසු රීති අපි හදා ගන්න. ඒ වගේම අපි නිර්මාණාත්මක දෙයක් කරද්දී Taman සකසාගත් රීතියට Tamanට යන්න දැක තියෙනවා කියන එක. ඔව්. දැන් ඔබ ඒ කියපු පැහැදිලි කිරීම අනුව රීතියක් කියන එක ඒකත් ඒ ස්වතන්ත්‍රම Tamanගේ මේ අත්දැකීමත් එක්ක පහළ වෙන එකක් විසන්නේ වෙන එකක් නෑ ඒකට ඔබලා තමන්ගේ අත්දැකීම ඒකට ව්‍යාජ කෘතියක් බවට අච්චුවකට යනවා. අන්න හරි. ඔව්. අපි මේ සියලු දේවල් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ ඒ දැන් දැන් අවධිනායක කෙටි කතාවේ නිර්ණායක මේවා කෙටි කතාවක කියන සියලු කරුණු කාරණා අපි තේරුම් අරගෙන අපෙන් ඉන්න ඕනේ වෙනම එකක්. අපිට තව කතා කරන්න තිබුණා නම් හොඳයි සංවිධාන නමුත් අපි කාලෙ ඉඳ දෙන්නේ ගාන්ධර්ව අශ්වයාසා මහල්ලා කියන කෙටි කතා සංග්‍රහය ප්‍රධාන කරගෙන ඔබගේ ළමා පුතු ගැන අපි කතා කළා. පෙරවදන වැඩසටහනට ඇවිල්ලා ඔබගේ මේ කෙටි කතා සංග්‍රහය ගැන අපි කර සාකච්ඡාවට සහභාගී වීම ගැන අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. අද අප ඔබට හඳුන්වා දුන්නේ සමුදායෙන් අයගම තරුණ ලේඛිකාවගේ ගාන්ධර්වයන් ආශ්‍රය සහ මහල්ලා නැමැති කෙටි කතා සංග්‍රහය. අපි ප්‍රාර්ථනා කරනවා ඔබගෙන් සිංහල සාහිත්‍ය වඩා පෝෂණය කරන්න තවත් සාරවත් ළමා ගන්ත වගේම පිටිකතා නවකතා යන ආදී නිර්මාණකෘති දිවිවා කියලා. ඒවත් පළවෙනි අවස්ථාවක අපි කැමති පෙරවදන වැඩසටහනින් හඳුන්වා දෙන්න. නැවතත් මම සමියට ස්තුතිවන්ත වෙනවා පෙරවදනට පැමිණීම ගැන. ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කමුණා සමස්තයි. අටිගත කලේ නිශාන්ති රණතුංග. පෙරවදන මාර්ෂලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය